සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුන්නං භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධං අප්පටිවේදා ඒවමිදං දීගමද්දානං සංසරිතං සන්දාවිතං මමංචේ වෙතුම්හා කංචේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ ලෝතුරා සම්බුද්ධත්වයට පැමිණ වදාලේ ලෝවැස ජනතාව විසින් දාන ශීලාදී කුසල ධර්මයන් රැස් කරවා සුගති සැපයට පැමිණවීම පිණිස නොවේයි. මේ ලෝක ධාතුවේහි සියල්ල ආબોධ කරගත් තථාගතයන් වහන්සේගේ එකම අපේක්ෂාව ලෝක ධාතුවෙන් ඈතර වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව ආબોධ කරවීමයි. එනිසාම සරුවක්ඥන් වහන්සේගේ 45 වසර මුළුල්ලේ දෙසූ අමා දහම චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බන්ධ කොටගෙනම දේශනා කොට වදාරා තිබෙනවා. බොහෝ සෙයින් කවදාකවත් බණ පදයක් නොඇසූ අයට අනුපිළිවෙල දේශනාවක් පවත්වනවා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, ඕකාර කතා, සංකිලේශ කතා, නෙක්ඛම්මේ ආනිසංස කතා කියන මේ කතා හත අනුපිළිවෙල දේශනා පවත්වලා අන්තිමට දේශනා කරනවා සාමුක්ඛංශිකා ධම්මදේශනා කියන චතුරාර්ය සත්‍ය ධර්මය. මුලින් සඳහන් කළ දේශනා පෙළියට සමන් දෙන අයගේ සිත සමාධිගත වෙනවා. ඒ සමාධිගත වීමෙන් පසුව නීවරණයන්ගෙන් තොර වූ ඒ සිතට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පහසු වන බැවින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීමෙන් හේතු සම්පත් ඇති අය සෝවාන් ආදී මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගන්නවා. එවැනි දේශනාවකුයි අද මේ ධර්ම දේශනයේට මාතෘකාව. මේ මාතෘකා කළ දේශනාව සඳහන් කරනවා කෝටිග්‍රාම සූත්‍රය කියලා. කෝටිග්‍රාම සූත්‍රය මහා පරිනිර්වාණ සූත්‍රාන්ත දේශනාවටත් මේ ඇතුළත් වෙනවා. ඒකම සංයුත්ත නිකායෙත් මේ දේශනේ සඳහන් වෙනවා. සත්‍ය සංයුත්තයේ. එනිසා මේ දේශනය අපේ වේලාවේ පමණින් ගැඹුරු දහම් කරුණු සරල බසින් තේරුම් ගැනීමට පහසු වෙන හැටියට දේශනා කරන්ට සවන් දීමට සූදානම් වෙමු. ධර්ම දේශනාව දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් ධර්ම ශ්‍රවණයේ ශ්‍රාවක පිරිසට නිවන් දොරටුවක් නිවන් දොරටු පහයි තියෙන්නේ බුද්ධ ශාසනයේ බණ ඇසීම බණ දෙසීම ධර්ම සත්‍යයනාව ධර්ම සම්මාසනය භාවනාව ධර්ම දේශනා ධර්ම ශ්‍රවණාදියත් නිවන් දොරට වන්නේ භාවනාවක් වැඩෙනසේ හිත යොදාගෙන කයත් වචනය සිතත් තන්පත් කරගෙන ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණේ කිරීමෙන් එනිසා මේ මොහොතේදී අපි සීලු දෙනාම ගත කරන විනාඩියක් තත්පරයක් ගානේ අන්‍ය විහෙත නොවේ මේ දහම් කතාව දේශනා කරන්නටත් සවන් දීමටත් අදිෂ්ඨාන කර ගනිමු. එයින් ජනිත වෙන කුසල සම්භාර ධර්මයේ අප සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන ලබන තමන් අමින් අභාව ප්‍රාප්ත ඥාතීන්ට හා ආරක්ෂක දෙවියන් සහිත සමස්ත ලෝකයාටත් අමාමහ නිවන් සුව පිණිස වේවා කින අදිස්ථානය ඇති කරගනිමු සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වෙනි වසරේදී වස් වැසීමට ප්‍රථමයෙන් තමන් වහන්සේ වැඩම කරවන්ට යෙදුන චාරිකාවක ඒ චාරිකා ගමනේදී පාතලීගාම කියන ප්‍රදේශයට වැඩම කරවන්ට යෙදුණා. පාතලීගාම තියෙන්නේ ගංගානම් ගඟෙන් රජගහ නුවර පැත්තට අයිති වෙන කොටසේ. ඊළඟට ගංගානම් ගඟෙන් එගොඩ විශාලා මහනුවරට අයිති වෙනවා. ඒ පාතලී ගාම වාසී ජනතා බොහෝම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ. බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ පිරිස 500 නමක් ගෞරවයෙන් පිළිඅරගෙන සියලු නැවතුම් පාසුකම් සැලසලා දුන්න සන්තාගාර ශාලාවේ ඒ කාලයේදී පාටලී ග්‍රාම ආශ්‍රිතව පාටලී පුත්‍ර නගරය නිර්මාණය වෙමින් තිබුණ අජාසත් රජතුමාගේ විධානයෙන් සුනීද වස්සකාරී කියන මගධ මහා මාත්‍යන් දෙන්නගේ සංවිධායකත්වයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පිළිගත් සදාවත් බෞද්ධයෝ රාත්‍රියේ පෙරයම් කාලයේ ධර්ම ශ්‍රවණය කළා. සරුවඥන් වහන්සේ ඒ දවසේදී පංචශීලයේ නොරැකීමේ ආදීනව පහත් පංචශීලයේ ආරක්ෂා කර ගැනීමේ පිරීමේ ආනිසංස පහත් මනමින් සවිස්තරව දේශනා කොට පිරිස නැගී ගියාට පසුව රාත්‍රියේ මැදියම් කාලයේ විවේක ගත්තා. අලුයම් කාලයේ සරුවක්ඥන් වහන්සේ එලිමානේ සක්මන් කරමින් සමවස්සව වින්දා. ඒ වෙලාවේ දකින්න ලැබුණ ආහස පුරා තවතිසාමේශි දෙවි දේවතාවෝ ආහසේ සීමා ආරක්ෂා කරන්න පෙළඹී සිට නැති. ආනන්ද ස්වාමීන් වහන්සේට උදේ පාන්දරම දේශනා කළ ආනන්දයේ මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යෝ දෙන්න මේ පාටලී ග්‍රාම නගරය නිර්මාණය කරන්නේ තෞතිසාවැස දෙවියන් එක කතා කරගෙන වගේ කියලා. ඒ මොකද මේ దేవතාවෝ මේ වැඩ කරන වාස්තු විද්‍යාඥයන්ට ආවිෂ්ඨ වෙනවා. ඒ ආවිෂ්ඨ වෙලා ඒ ඒ තැන් පෙන්නවා මෙන්න මහරජුරවන්ට මෙතන මාලිගාව මෙන්න උපරාජ්‍යරුවන්ට මෙතන මාලිගාව මෙන්න අගමැතිතුමාට මෙතන මාලිගාව ආදි වශයෙන් ඒ ඒ සුදුස්සන්ට තැන් පෙන්වනවා. ඒ වාස්තු විද්‍යාඥයෝත් ඒවා ඒ තැන්න සලකුණු කරනවා. අන්තිමේදී බුදුරජාන් වහන්සේ නිමිත්තෙන් දේශනා කළා ජම්බුද්දීපේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයේ වන්නේ මේ පාටලී ග්‍රාම නගරයයි කියලා. බුද්ධ ශාසනයේ දඹදිව පවත්නා පවත්නා තාක් මේ නුවර අග නුවර වෙන බව වාසය දේශනා කළා. පසුදා උදෑසනේ සුනීද වස්සකාර මගද මහා මාත්ව දෙන්නා බුදුපාමොක් සංගරුවනට ප්‍රණීතව දානේ පිරිනැමුවා. අවසානයේදී සාරුවක්ඥන් වහන්සේ අනුමෝදනා දේශනා කොට ගංගානම් ගඟෙන් එගොඩ විශාලාම අනුර බලා වැඩම කරවන්න යෙදුණා. විශාල වර්ෂාපතනයකින් ගඟ දෙගොඩ තලා ගලනවා. මහා ජනතාව උරුපාරු සකස් කරගන්නවා. බුදුපාම සංගරවන කිසිම උරුපාරුවක් නැතුව 이르දි බලෙන් එගොඩට වැඩියා. එතෙන්දෙත් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. එගොඩට වැඩිනකොටම ලැබෙන්නේ කෝටි ග්‍රාම කියන ප්‍රදේශයයි. ඊට කෝටි ග්‍රාම කියන්නේ වැදගත් ඉතිහාසයක් සම්බන්ධවයි. පින්තුන් අහලා ඇති අවුරුදු අසංකේය ආයුෂ කාලයේදී කෞතිසා දෙවොලවින් චුත වූ නලකාර දීපුත්‍රයා මනුලව මහා පනාද නමින් ශක්තිත රජබාට පත් වුණා. එතුමාට 25 යදුන් උස ඇති එවාගේම ශත්‍රෝණේ නිර්මිත දිව්‍යමය මාලිගාවක් පහළ වුණා. එතුමාගේ ඇබෑමෙන් එම මාලිගාව පොළවේ ගිලුණ ගංගානම් ගඟ ආශ්‍රිතව ඒ පොළවේ ගිලුණා වූ මාලිගාවේ හරියටම මුදුන පිහිටා තියෙන්නේ මෙන්න මේ කෝටිග්‍රාම කියන ප්‍රදේශයටයි. එනිසා තමයි එතන කෝටිග්‍රාම කියලා නම ඇති වුනේ. එහිදී බුදුපාමොක් සංගරුවන පිළිගත් සදාවත් බෞද්ධයෝ නැවතුම් පහසුකම් සලසලා ධර්මදේශනයට ආරාධනා කළා. ඒ මොහොතේදී තමයි කෝටිග්‍රාම සූත්‍රය දේශනා කොට වදාරන්න යෙදුනේ. මාතෘකා කළ සූත්‍ර පාඨයේ තේරම මෙහිමයි. චතුන්නම් භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධා අපපටිවේධා ඒවමෙදං දීගමද්දානං සන්දාවිතං සංසාරිතං මමං චේවතුම්මා කංච මානෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මාර්ගඵල නුවණින් ආબોධ නොකල නිසා ප්‍රතිවේද නොකල නිසා මටත් ඔබ සෑම දෙනාටත් අනවරාග්‍ර වූ අගමුල කිව නොහැක්කා වූ මේ දීර්ඝ සංසාරේ උත්පත්ති මරණ වශයෙන් සංසරණය කරන්න ඇවිදින්න සිද්ධ වුණා. ඒ කවර විදිහේ චතුරාර්ය සත්‍ය ධර්මයක්ද දුක්ඛාර්ය සත්‍යය, සමුදයාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය සහ මාර්ගාර්ය සත්‍යය. මානිනේ මෙන්න මේ ආර්ය සත්‍ය අතර ආબોධ නොකිරීම නිසායි අපි මේ දීර්ඝ සංසාරයේ උත්පත්ති මරණ වශයෙන් නැවත නැවත සන්ධාවනේ සංසරණේ කෙලේ ඇවිද්දේ මානෙනි දැන් අප විසින් ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිලාභ කරගන්න සමර්ථ වුණා ඒ කියන්නේ සතර මාර්ග සතර ඵලක් ඥානයෙන් මේ චතුරාර්ය සත්‍ය අපි දැකගත්තා ප්‍රතිවේද කරගත්තා මේ නිසා අපේ సంతාන තුල භවයෙන් භවයේ තිස්කන්ධ පරම්පරාව ගෙනියන්නේ ඒ තෘෂ්ණාව නැමැති භව නෙට්ටිය අවසන් වුණා. මුලින්ම සිඳී ගියා. මින් ඉදිරියට අපට මේ භවයෙන් භවයට යන තෘෂ්ණාව ආත්ම භව සංඛ්‍යාති ස්කන්ධ මවාපාන්නේ නැත. කියන මේ ප්‍රකාශනය කරමින් අවසානයේදී ප්‍රීති වාක්‍යයක් වශයෙන්ම ධාතා දෙකකින් ධර්ම දේශනා කොට වදාලා චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අදර්ශනා සංසිතං දීගමද්ධානං තාසු තාස්වේව ජාතිසු තානි ඒතානි දිත්තානි භවනෙත්ති සමූහතා උච්චින්නම් මුලං දුක්ඛස්ස නතිදානි පුනබ්භවෝ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ නොකිරීම නිසා නොඑක් නොඑක් જાතීන්හි අපේ උත්පත්ති මරණ වශයෙන් මේ සංසාරේ ඇවිද්දා මානෙනි ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අප සියලු දෙනා විසින් ආબોධ කරන්න යෙදුණා. මින් ඉදිරියට ඒ ආත්ම භව සංඛ්‍යාත ස්කන්ධ පරම්පරාව භවෙන් භවයට ගෙනියන භවනෙtti කියන තෘෂ්ණාව සම්පූර්ණ සාමුලින් විනාශ කළා. මින් ඉදිරියට අපට එවැනි සංසාර ගමනක් ඇත්තේ නැත කියන එක පහදා දෙමින් දේශනාව સમાප්ත කොට වදාලා. මේ දේශනාව බොහෝ දෙනාට ධර්මාභෝධය පිණිස හේතු වුණා. පින්නතුනි දැන් අපි සලකා බලමු මේ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කර ගැනීමයි අපි සීල දුනාගේ පරමාර්ථය යම් දාසක අපි තෙරුවන් සරණ ගියා තෙරුවන් සරණ ගිය තැන් පටන් අපේ එකම පැතුම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපේ ශරුවක්ඥන් වහන්සේද ස්වයම්භූ ඥානයෙන්ම සාක්ෂාත් කරගත් ධර්මයක්. ආලාර කාලා මුද්දකරා පුත්‍රයන් වෙත වැඩමකට වදාළ අවස්ථාවේදී ඔවුන් සමීපයේ කළ සාකච්ඡා පමණින් බෝසතුන් වහන්සේට පුළුවන් වුණ අෂ්ට සමාපatti උපදවන්න. නමුත් එයින් චතුරාරි සත්‍ය අවබෝධ වන්නේ නැහැ. එනිසා තමන් වහන්සේ කිං කුසල ගවේෂීව ඒ කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධයේ සොයමින් තමන් වහන්සේ දුෂ්කරවත පිරුවා අවුරුදු 6කට ආසන්න කාලයක් ඉන් අනතුරුව මැදුම් පිළිවෙත අනුගමනය කරන්න යෙදුණ මැදුම් පිළිවෙත අනුගමනය කරමින් තමන් වහන්සේට පුළුවන් වුණා නැවතත් අෂ්ට සමාපත්තිය හා පංච අභිඥා බල ප්‍රතිලාභ කරගන්න පුළුවන් වුණා බුදු වීමට ආසන්න මේ කාලය තුළ අතීත භව සංසාරේ පුබ්බේ නිවාස ඥාණයෙන් දැකවදාලා එවාගෙම දිබ්බචක්කු ඥානයෙන් මරණ උපදින සත්වයන් සුගති දුගති යන සත්වයන් හිත ඇති හිත නැති සෑම දෙයක්ම දැක ගන්න සමර්ථ වුණ. එවාගෙම <clears throat> තමන් වහන්සේගේ సంతානෙහි අනිකොත්තේ අභිඥා බල පහළ වූ බැවින් තමන් වහන්සේට පුළුවන් වුණ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව නිස්කන්ධ පරම්පරාව පෙළි පෙළි ආවැට දැක ගන්න සමර්ථ වුණා. එනිසාම තමන් වහන්සේට ආත්ම විශ්වාසයක් ඇති වුණා මට දැන් පුළුවනි යම් අවස්ථාවකදී මගේ సంతානෙහි කවදාකවත් නුදුටුවා වූ ආරි සත්‍ය අවබෝධ කරගන්න මට දැන් පුළුවනි කියන ස්ථාවර විශ්වාසයක් උන්වහන්සේට පහළ වී තිබුණා. වෙසක් පොය එත දවසේ කියලා අලුයම් කාලයේ තමන් වහන්සේට පංචම ආසීනයක් දකින්න ලැබුණා. එයින් දුන්වහන්සේ තීරණය කරගත්තා එවාගෙම පසුදා උදෑසන අජපාල නුගරුක් මොළ පිරිසුඟා වැඩීමට <clears throat> වේලා වෙන තුරු ඉන්න අවස්ථාවේදී කල්ප ලක්ෂයක් පෙරම් පුරාගනාව සුජාතා සිටු දේවිය විසින් ප්‍රණීත වූ අසම්බින්න වූ සීර පායාස පූජාව කරනු ලැබුණා. තමන් වහන්සේ නේරංජර නන්දියෙහි පෑන් පහස් වෙලා කිරිපිඩු වළඳලා එදවස් හවස් වෙනතුරු සමාසෝයෙන් වැඩ සිටියා. සවස් වෙන අවස්ථාවේදී මැවී පෙනී ගියා සරසීගත් මාර්ග පිළිවෙත මාර්ග පෙතක්. ඔය අවස්ථාවේ හම්බ වුණ පින්වත් බ්‍රාහ්මණ පඬිවරේ කුසතනමිතයාටත් එතුමා පිළිගන්නවා. සියලු බෝසතුන් වහන්සේලා බුදු වෙන්නේ කුසතනමිති එළලා ඒ ආසනේ උඩයි. එනිසා සරුවක්ඥන් වහන්සේට දෙක කුණීර්දයෙන් ලැබුණා. ඊළඟට බෝධි මණ්ඩලයේ වෙත පැමිණලා දකුණු දිග, බටහිර දිග, උතුරු දිග බැලුවා. ඒ තැන් ගිලාබස්නාක්මෙන් පෙනී ගිය බැවින් නැගෙනහිර දිශ බැලුවා. එතෙන්දී බොහොම නිශ්චල භූමියක් පැවති නිසා කුසතන මිටේ එළන්න යෙදුන වාඩි වෙන්න ඉස්සර තන ආසනයක් පහළ වුණා. පෙර ජාති ජාතිවල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට දෙමව්පියන්ද ගුරුතුමන්ද සිල්ලතුන් අසුන් පනවා කළ කුසලානුභාවයෙන් තමන් වහන්සේට ආසනයක් පහළ වුණා. මේ ආසනය හඳුන්වනවා වජ්‍රාසනය කියලා. මේ ආසනයට වජ්‍රාසනය කියන්නේ නිකන් නෙමෙයි. නොබින්දිය හැකි අදිෂ්ඨානයකින් වාඩි වූ ආසනය නිසායි. තමන් වහන්සේ මේ ආසනයේ වාඩි වුණේ නැගෙනහිර දික් බලාගෙන බෝධීන් වහන්සේට පිටදීගෙන අදිෂ්ඨාන හතරක් හිතේ දරාගෙනයි. මගේ ශරීරයේ මස්ලේ වියලෙතොත් වියලියෙත්වා සම් නාර ඇත පමණක් ශේෂ වෙතෝ ශේෂ වේවා <clears throat> පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු ආශ්‍රවක්ෂය කර ඥානයට නොපැමිණ මේ ආසනේ නොබිදින්නේ මේ කියන අදිෂ්ඨානය ඇති කරගත්තා මෙන්න මේ අදිෂ්ඨානය නිසායි වජ්‍රාසනය කියලා මේට නමක් හඳුන්වන්නේ ඊළඟට කමන් වහන්සේට පුළුවන් වුණා රාත්‍රියේ පෙරයම් කාලයේදී ඒ කියන්නේ ඉරබැස යන්න මැත්තේන්ම වසවත් දීපුත්‍රයා සපිරිවරින් පළවා හැරිය පාරමී අදිෂ්ඨානයෙන් ඉන් අනතුරු පුබ්බේ නිවාස ඥානයේ තුන් වාසේ සිට යෙදුවා ප්‍රමාණ කරන්න බැරි තරම් අසංකේය අප්‍රමේය කල්ප ඈතට ඈතට තමන් වාසගේ ස්කන්ධ පරම්පරාව පෙළියට පෙළියට දකින්න සමර්ථ වුණා. ඒ ඒ භවයන්හිදී තමන් වහන්සේ කළ කුසල කුසල් වින්ද සැපදුක් ලැබුණු සම්පත් නම්ගොත් ආදි සියල්ලම තමන් වහන්සේට මැනවින් පෙනී ගියා. එවාගෙම භවයෙන් භවයට මේ ස්කන්ධ පරම්පරාව අවිද්‍යාව තෘෂ්ණාව එවාගෙම උපාදානයේ කර්මයේ සංස්කාරිතේ මේ හේතු ප්‍රත්‍ය පහක් සම්බන්ධ කරගෙන ඊළඟ භවයේ ප්‍රතිසන්දි ලැබුණ ඇතිත් උන්වහන්සේට මැවී පෙනී ගියා. පටිච්චසමුපාදයේ අනුව උන්වහන්සේක තේරුම් ගත්තා. ඊළඟ රාත්‍රියේ මැදියම් කාලයේදී දිව්‍යං චක්ෂුර විඥානයේ මෙහි යෙව්වා. ඒ අවස්ථාවේදී තමන් වහන්සේට පෙනී ගිය අතීතයේ දින හතක් අනාගතයේ දින හතක් සහිත මේ අතීත අනාගත වර්තමාන තුන් කාලය පිළිබඳ සියල්ල දැකීමේ නුවණ පහළ වුණා. මෙසේ බුද්ධත්වයේ ලබන ප්‍රථමයෙන්ම ස්කන්ධ පරම්පරාව පේලි පේලි යන ඇති තමන් වාස ආબોධ කරගත් බැවින් එහෙම විදර්ශනාවට ආරමුණක් කරගත්තා පටිච්ච සමුප්පාදය අනුව හේතු ප්‍රත්‍යයන් අනුව මේ ස්කන්ධ පරම්පරාව භවයෙන් භවයට පෙළියට පෙළියට එන ඇති උන්වහන්සේට මනවින්ම විපස්සනාත් නඟන්න පුළුවන් වුණා. අවිද්‍යා සංස් අවිද්‍යා සංස්කාර එවැගේම කන්නා උපාදාන කර්ම භව කියන මේ හේතු නිසා ප්‍රතිසන්දිය ඇති වෙන හැටි ප්‍රතිසන්දිය නිසා නාම රූප ඇති වෙන හැටි නාම රූප නිසා ආයතන ඇති වෙන්නේ නැති ආයතන නිසා ස්පර්ශ ඇති වෙන්නේ නැති ස්පර්ශ නිසා වේදනා ඇති වෙන්නේ නැති වේදනා නිසා නැත තෘෂ්ණාව පහළ වෙන්නේ නැති තෘෂ්ණාව නිසා උපාදාන පහළ වෙන්නේ නැති උපාදාන නිසා කර්ම භවය ඇති වෙන්නේ නැති කර්ම භවය නිසා උපපත්ති භවයන්හි උත්පත්තිය ජාතිය ලැබෙන්නේ නැති ජාතිය නිසා ජරා මරණ ලැබෙන්නේ නැති ජරා මරණ අතරතදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ලැබෙන ඇති උන්වහන්සේට මැනවින් දකින්න පුළුවන් වුණා. එම තීක්ෂණ ලෙස, සියුම් ලෙස, අතිශයින්ම සියුම් ලෙස බෙද බෙදා උන්වහන්සේ විපස්සනාව වැඩුවා. අලුයම් කාලයේ වෙනකොට දසදහසක් වල දසදහසක් ලෝක ධාතු වල ආලෝකය දෙන සූර්ය මණ්ඩල දසදහසක් පහළ වුණාට වඩා තීක්ෂණ වූ අතිශයින්ම විෂද වූ ප්‍රඥා ආලෝකයේ පහළ වීමෙන් හිතාම සියුම් වූද නාම රූප පරම්පරා විස්කන්ධ පරම්පරා මනවින් තේරුම්ගෙන ඒවායේ ත්‍රිලක්ෂණයේ මනවින් අටහා ගනිමින් අලුයම් කාලයේ වෙනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මාර්ගඥාණයට අනුරූප අවබෝධ කරගෙන තමන් වහන්සේ දස බල ඥාන, චතු විසරද ඥාන, චතු පරිසම්යදා ඥාන, ෂඩ්විද බුද්ධ ධර්ම, ෂට් අභිඥා ධර්ම ආදී කොට ඇත්තා වූ ਸਰුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෞතර සම්බුද්ධ <clears throat> රාජ්‍යයට පත් වී වදාලා. ඒ මේ ਸਰුවක්ඥන් වහන්සේ කාමේ සද්දාසක් පුරාම එම බෝධි මණ්ඩලයේ සම්මේ සිටගෙන සමාපත්තිසෝ විඳලා හත්වෙනි දවසේ නැත මේවා සම්මාසනය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම ආදී වශයෙන් සම්මාසනය කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට සමන් වහන්සේට අටවෙනි සතියේදී බ්‍රහ්මාරාධනය පිළිගෙන ධම්සක් දේශනේ සඳහා බර්ණස් නුවර සමීපයේ ඊටේ ඉසිපතනාරාම මිගදායට වැඩම කරවලා පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා අමතලා මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාව පවත්වන්න යෙදුණා. ඒ දවසේ අතිශයින්ම ආශ්චර්ය දවසක්. තමන් වහන්සේ පටිසන්ධි ගන්න දවසේ, උත්පත්ති සිදුවෙන දවසේ, බුදු වෙන දවසේදී දසදහසක් කළ ප්‍රාත්‍යාරී සිද්ධෝන එක්තරා කාල සීමාවක් පමණයි. නමුත් මේ ධම්සක් පැවතුම් දෙසූ දවසේදී මුළු හැටපෑ මුළුල්ලෙහිම <clears throat> දසදහසක් ලෝක ධාතු වල පුදුමාකාර ප්‍රාත්‍යාරී සිද්ධ වුණා. ඔය අවස්ථාවේදී සරුවක්ඥන් වහන්සේ පංච වර්ගයේ ස්වාමින් වහන්සේ අමතා දේශනා කොට වදාළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. එයින් දුක්ඛ සත්‍යයේ පද කීපයකින් පහදා දුන්නා. ජාති, ජරා, ව්‍යාධි මරණ හතරයි. ඊළඟට අප්පිය සංපයෝග, පිය විප්පයෝග, ඉච්ඡා විඝාත, පංචෝපාදානස්කන්ධ කියන පද අටකින් දුක්ඛ සත්‍යය තෝරලා දුන්නා. අවශෝත්‍ර දේශනාවලදී පද 12කින් මේ දුක්ඛ සත්‍ය පාදා දීලා තියෙනවා. ජාති, ජරා, මරණ තුනයි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස පහයි අටයි. අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාත පංච උපාදානස්කන්ධ කියන සියල පද 12යි. ඔය පද 12ට සීලම දුක්ඛ සත්‍ය සම්පින්දණය වෙනවා. ඊළඟට සමුදය සත්‍ය සඳහා තමන් වහන්සේ පද තුනක් ඉදිරිපත් කරන්න යෙදුන කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව කියලා. නිරෝධ සත්‍ය සඳහා එකම පදයක් දේශනා කළා. ඊළඟට මාර්ග සත්‍ය සඳහා පද 8ක් ඉදිරිපත් කරන්න දෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. පද සියල්ල 24යි. මේකට කියන සූවිසි අර ධර්ම චක්‍රය කියලා. ගරාණි 24කින් යුක්ත වූ ධර්ම චක්‍රය. මේක ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ හැර කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර බ්‍රහ්මාදී කෙනෙකුට පවත්වන්න බැරි ධර්ම චක්‍රයක්. එදා ඒ දවසේදී පැවැත් වූ ධර්ම චක්‍රය ගැන භූම්‍යස්ත දෙවියන්ගේ පටන් අකනිතා බමතලේ දක්වා දෙවියෝද බ්‍රහ්මයෝද පුදුමාකාර සාදු අනනම් වෙමින් ඒ දේශනය ගැන ස්තුති පූජා පවත්වන්න යෙදුණා කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුටවත් පවත්වන්න බැරි මේ අනුත්තර ධර්ම චක්‍රයේ බාරාණසී සිපතනාරාම මිගදායේදී තථාගතයන් වහන්සේ විසින් පවත්වන්න යෙදුණ කියලා. දැන් අපි සලකා බලමු මේ දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද කියලා. බෝසෙන් හිතන්න පුළුවන් දුක්ඛ සත්‍යය කියන්නේ කායික වශයෙන් මානසික වශයෙන් එන දුක් වේදනා පමණයි කියලා බොහෝ දෙනා හිතන්න පුළුවන්. නමුත් මේ දුක්ඛ සත්‍යය කියන එක එසේ මෙසේ සුළුපටු දෙයක් නෙමෙයි. මුළු ලෝකෙම පැතිරී තියෙන ධර්මතාවක්. දුක්ඛ සත්‍යය මේකේ නිර්වචන වශයෙන් හඳුන්වනවා ඊට පැහැදිලි තේරුමක්. පාලියෙන් කියන්නේ දුක්ඛං කියන වචනේ නෙමෙයි. දුක්ඛං. දුක්ඛං කියන තැන පද දෙකක් තියෙනවා. දු කියන උපසර්ගයයි කං කියන නාම පදයයි. දු කියන උපසර්ග වචනෙන් කියවෙන්නේ දුෂ්චරිත, එවාගෙම දුෂ්ට, දුර්ජන කියන වගේ නරක, නින්දිත, කැත කියන තේරුමක්. එවාගෙම කන් කියන්නේ මේ නාම පදයෙන් කියවෙන්නේ හිස් තැන අවකාශේ. අහස කියන එක හිස් තැනක්. කිසි දෙයක් නෑ අහස. අජට ආකාශේ. එතකොට දුක්ඛං කියන දෙක සංදි වෙනවා. දුක්ඛං කියන මේ පද දෙක සංදි වුණාම නින්දිත වූ හිස් වූ දේ කියන තේරුම එනවා. නින්දිත වූ හිස් වූ දේ. යමක් නින්දිත නම් හිස් නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සත්‍ය වශයෙන් මේක සත්‍යයක්. තත අවිතත අනඤ්‍යත කියලා. ඒකාන්ත සත්‍යයයි අසත්‍යයක් නොවේමයි වෙන සත්‍යයකොත් නොවේමයි. එනිසා ඒ දුක්ඛ සත්‍යයක්මයි කියන එක බුදුරජාන් වහන්සේ අපට උපදේශ දේශනා කරලා තියෙනවා. එහිදී සඳහන් වෙනවා එකක් එකක් ගන්න මේ දුක්ඛය පිහිටා තියෙන හැටි, ලැබෙන හැටි. දැන් අපි සලකා බලමු ජාති කියන මේ වචنين කියවෙන උත්පත්තියේ. උත්පත්ති කියන කොට අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාත කියන අවස්ථා හතරකට උත්පත්ති සිද්ධ වෙනවානේ. බිජුවටින් හට ගන්නවා සත්‍යයෝ, මව කුසින් දිවි වෙනවා ක්ෂීරපායේ සත්‍යයෝ. සංසේදජ වශයෙන් තෙතම නැත්තන් වල සත්‍යෝ පහළ වෙනවා. කිසිම සම්බන්ධතාවක් නැතුව සකලාංග සම්පූර්ණ වෙ ඉති ඇතියේ ඕපපාතික වශයෙන්ද සත්‍යෝ පහළ වෙනවා. ওই අවස්ථා හතරෙන් කොයි විදියෙන් පහළ වුණත් ඒකට කියන ජාතිය කියලා. ඒ ජාතිය <clears throat> දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ මක් නිසාද? එතන තියෙනවා නින්දිත බවක්. එවාගෙම පහත් බවක්, ලාමක බවක්. එවාගෙම හිස් බවක්ද තියෙනවා. මොකක්ද නින්දිත වෙන්නේ? මේ උත්පත්තයට පත්වන්නා වූ ස්කන්ධ අර කියන ජරා, ව්‍යාධි, මරණ ආදීට පත් වෙනවා. එවාගෙම රාග දෝෂ මෝහ ආදී ක්ලේශයන්ද ලක් වේනවා. මේ පාප කර්මයන්ද හේතුවක් වෙන උත්පත්තියේ. එනිසා මේ උත්පත්තියේ නිඳිතයි. ඊළඟට මේකේ හිස් වෙන්නේ මක් නිසාද? නিত্য සාරයෙන් හිස් දෙයක් නিত্য නැහැ. එවාගෙම සුභ සාරයෙන් හිස් දෙයක්. සුභයක් මෙහි ඇත්තේ නැහැ. එවාගෙම සැප සාරයෙන් හිස් දෙයක් සැපයක් මෙහි ඇත්තේ නැහැ. ආත්ම සාරයෙන් හිස් දෙයක් ආත්ම ස්වභාවයක් මෙහි ඇත්තේ නැහැ. නিত্য සුභ සුඛ ආත්ම කියන මේ හිස්සු බැවින් මේකට කියනවා තුච්ඡාර්ථය කියලා. නිසා නින්දිත වූ තුච්ඡ වූ බැවින් ජාතිය දුක්ඛ සත්‍යයක්. ජරාවත් ඔය වාගේ. ව්‍යාධියත් ඒ වාගේ. මරණයත් එහෙමයි. ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපායාසය, අප්‍රිය සංප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය ඉච්ඡා විඝාතය පංච උපාදානස්කන්ධය සියල්ලම මේ කියන නින්දිතාර්ථයෙන් තුච්ඡාර්ථයෙන් දුක්ඛ සත්‍ය නම් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා සෑම දෙයක්ම මේ චතුරාර්ය සත්‍යෙ නම්වා මෙනෙහි කළ යුතු ඇති ඊළඟට අපි සලකා බලමු සමුදය කියන්නේ කුමක්ද කියන ඒවත් කරුණ හතරෙම තේරුම්ගෙන මේක විපස්සනාවට හරවන ඇති අපි තේරුම් ගනිමු සමුදය සමුදය කියන මේ වචනයත් පද තුනක් එකතු වෙලා හැදුනේ. සං ඌ අය කියන වචන තුන. සං ඌ අය. සං කියන්නේ උපසර්ගයක්. ඌ කියන්නේ උපසර්ගයක්. අය කියන්නේ නාමපදයක්. සං කියන මේ උපසර්ගයෙන් කියවෙන්නේ සංයෝග, සංගම්ම, සංයුක්ත ඔය වාගේ එකට එකතු වෙන අර්ථය ගෙන දෙන අර්ථයක් මේ සං කියන උපසර්ගයෙන් කියවෙනවා. ඌ කියන උපසර්ගයෙන් කියවෙන්නේ උත්පන්න, උදිත, උදාපත්ත ඒ වාගේ යම්කිසි දෙයක පහළ වීම අර්ථයේ ඌ කියන උපසර්ගයෙන් කියවෙනවා. අය කියන්නේ හේතුව, කාරණය, නිදානය කියන මේ තේරුමයි. ඒතර පද තුනෙක ආස වෙනවා සංදි විදියෙන්. සාමුදය කියලා. සංකේන බිඳුවට අල්මයන් ආදේශ වෙනවා. ඒ අල්මයන් උයන්නට එකතුන සමු කියලා හැදෙනවා. සමු අය කියන තැනේදී අල් දයන්නක් ආගම වෙනවා. ඒක දය අයන් එක්ක සම්බන්ධ වුණාම දයන්න වෙනවා. එතකොට සාමෝදය සමුදය කියන එකේ තේරුම හේතු කාරණා රැසක එකතු වීමෙන් දුක්ඛය උපදවන හේතුව කියන එකයි. කරුණු රාශියක් එකතු වීමෙන් දුක උපදවනවා. මොකක්ද මේ කරුණු රාශිය කියන්නේ? අපි මුලින් සඳහන් කළා මේ ස්කන්ධ පරම්පරාව එකින් එකට එක හේතුවක් මේ හේතු රාශියක් නිසා පහළ වෙනවා. දැන් පටිසන්ධිය කියන ගැන අපි සලකා බලමු. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වා. එතන සංඛාරා නිසා විඥානං කිව්වා. එතකොට අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. එවාගෙම තණ්හාව, උපාදානය කර්මය, සංස්කාර කියන පහක් අපට එකතු වෙනවා මේ පටිසන්ධි කියන උත්පත්තිය ලබනද. එහිදී අවිද්‍යාව කියන්නේ දැන් අපි සලකා බලමු. අපි පෙර જાතියක යම් භවයක හිටියා. ඒ අවස්ථාවේ අපි පින්කමක් කළා මනුලෝ උපදින්න ඕනේ කියලා. මනුලෝ උපදින්න ඕනේ කියලා අපට හිතක් චේතනාවක් ඇති වුණා. අපි දන්නේ මනුලෝ කුමක්ද කොයි විදිහද කියලා දන්නේත් නෑ සමහර විට. නමුත් හිතුණා එතන මනලෝ කියන්නේ කුමක්ද? මනුෂ්‍යාත්මය කියන්නේ කුමක්ද? මේ විදිහේ නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, පටිච්චසමුපාදාංග 12 කියලා අපි දන්නේ නේද? අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්, අසුභ දෙයක්, අසාර දෙයක්, නිස්සාර දෙයක් කියලා අපි දන්නේ නැහැ. ඒ නොදන්නාකමද කියනවා අවිද්‍යාව. එතකොට මනුෂ්‍ය ලෝකය ගැන අපි නිසි ආකාර පරමාර්ථ වශයෙන් එදා දන්නේ නැතිකම තමයි එදා තිබුණ අවිද්‍යාව. ඒක ලෝභ මූල සිතක පහළ වුණා. ඊළඟට අපට හිතුණා ඒක හොඳයි, ඒක හොඳයි, ඒකට යන්න ඕනේ. මනුෂ්‍ය ලෝකයට යන්න ඕනේ කියලා අපි පින් කරනවා. ඒ හොඳයි හොඳයි කියන එකට ඇලුම් කරන ආශාව තමයි මෙතන තෘෂ්ණාව. මනුලෝක කියන්නේ කාම ලෝකයක්. ඒ කියන්නේ කාම භූමියටයි තියෙන්නේ. කාම භූමිය ඔක්කොම තියෙනවනේ 11ක්. එයින් එකක් මනුෂ්‍ය ලෝකයේ. ඒ ගැන ආශාව ඇතිවීමට කියන කාම තණ්හාව. ඊළඟට අපි හිතුවා අපට මනුෂ්‍ය ලෝකයේම තමයි හොඳ. ඇයි අපට දන් දෙන්න, සීල් දකින්න, බණ භාවනා කරන්න, නිවන් මාර්ග යන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේනේ. ඒ ගැන අපි යම් තේරුමක් එදා තියෙන්න ඇති. ඒ සදා දැඩි ඕනකම ඇති වුණ එතනම ඕන මට මනුෂ්‍ය ලෝකයේම ඕන. අන්න ඒකට කියනවා උපාදානයි කියලා. තණ්හාවේ දැඩිකම උපාදානයි. තණ්හාවේ දැඩිකම එක්කම එතන ඇති වෙනවා මනුෂ්‍ය ලෝකයේ හොඳ ආත්භාවයක් කියලා. ඒක දිට්ඨිය. ඔය දෙකට කියනවා උපාදානයි කියලා තණ්හා දිට්ඨි දෙක. ඊළඟට අපි මේ කුසල කර්මයක් සිද්ධ කළා. එක්ක දානයක් දුන්න, නැත්නම් ශීලයක් සමාදන්ව රැක්කා, නැත්නම් භාවනාවක් කළා. කවර හෝ මනුෂ්‍ය ලෝක උපදින්න සුදුසු බලගත් කුසලයක් අපි සිද්ධ කළා. ඒ කුසලයේ සිද්ධ කිරීමේදී ඇති වුණු කුසල චේතනාවට කියනවා මෙතන සංස්කාරය කියලා. ඊළඟට ඒ කුසල චේතනාවට එකතු වුණා චිත්තචෛසික ධර්ම රාශියක්. කාමාචර මහා කුසල චේතනාව නම් අපේ හිතේ පහළ වුණේ එතන තියෙනවා චිත්තචෛසික ධර්ම 34ක්. ඒ 34 දෙනාටම කියනවා කර්ම භවය කියලා. කර්ම භවය. එතකොට දැන් කරුණු පහක් එකතු වුණානේ. අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය, සංස්කාරය, කර්ම භවය. මේ පස් දෙනා එකතු වෙලා තමයි අපට වර්තමාන භවයෙහි ප්‍රතිසන්දිය ගෙන දුන්නේ. ජලාබුජ වශයෙන් ප්‍රතිසන්දිය ගෙන දුන්නා. ඒ ප්‍රතිසන්දිය ගෙන දීමෙන් අපි ආත්මභාවයක් ආරම්භ කළා. එයා භවයෙන් මෙයා භවයට චුත වෙලා පහළ වුණා. නැවත උපන්න නෙමෙයි එයා භවයේ සංස්කාර නිසා මේ භවයේ ප්‍රතිසන්දියක් ආරම්භ වුණා. එතන තියෙන ස්කන්ධ පහක්. එතන පරිසන්දි ගන්නකොටම රූප කලාප තුනක් අපේ సంతානයේ කලර රූපේ පහළ වෙනවා. කාය දශක, භාව දශක, වත්තු දශක. ඊළඟට ඒක තමයි රූපස්කන්ධය. ඊළඟට පටිසන්ධි විඥාණය, ඒක විඥානස්කන්ධය. පටිසන්ධි විඥානයේ කාපට පහළ වුණ චෛතසික ධර්ම 33ක්. උත්කෘෂ්ඨ වශයෙන්ම 33ක් ලැබුණා. ඒ 33ට කියනවා ඒ 33 තියෙනවා වේදනාව. ඒක වේදනා ස්කන්ධයයි. ඒ 33 තියෙනවා සංඥාව, සංඥාව. ඒක සංඥා ස්කන්ධයයි. ඉතිරි චාසික 31 සංස්කාර ස්කන්ධයයි. දැන් බලන්න අපි පරිසන්දි ගත්තා කියන්නේ ස්කන්ධ පහ පහළ වුණා. ස්කන්ධ පහක් එතන පහළ වුණා. ස්කන්ධ පහට සම්බන්ධව තියෙන ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිච්චසමුප්පාද ඔක්කොම තියෙනවා. ඉතින් ඒ ස්කන්ධ පරම්පරාව ඊළඟට චිත්තාක්ෂණයෙන් චිත්තාක්ෂණයට වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙනවා කියලා කියන්නේ ජරාවටපත් වීම. හැම රූප කලාපයක්ම චිත්තාක්ෂණ 17න් 14 බිඳෙනවා. චිත්තාක්ෂණ 17න් 17 රූප කලාප බිඳෙනවා. නමුත් ඒ තරමට උපදිනවා. එක චිත්තාක්ෂණයක් අතරත තුන් වාරයක් තුන් වාරයක් බැගින් මේ කර්මජ රූප උපදිනවා. ඒ නිසා දවසින් දවස වර්ධනය වෙනවා කලල රූපය. ඒ වර්ධනය වෙනවා කියන්නේ අපි ජරාවට පත් වෙමින් එන ඉදිරියට. ওই විදිහට ඒ ජරාව ව්‍යාධිය මරණය අරගෙන තමයි අපි උත්පත්තියටපත් උනේ. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාारणා මෙන්න මේ විදිහටයි අර හේතුඵල සම්බන්ධතාවයෙන් ස්කන්ධ පරම්පරාව දිගට ආවේ. එනිසා මෙතන උත්පත්ති ලබා දෙන දෙවි කෙනෙක් හෝ වෙන කෙනෙක් ඇත්තේ නැත. හේතු ධර්මයන්ගේ සමායෝගයෙන් තමයි උත්පත්ති සිද්ධ වුනේ. මේකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සමුදය කියන වචනේ. මේ දුක්ඛ සත්‍ය ඇති කරන්නේ මේ හේතු ප්‍රත්‍ය රාශියකට වෙලා. ඒක සමුදය. අපි බොහෝ සෙයින් සමුදය සත්‍ය කියලා කියන්නේ තෘෂ්ණාවනේ. නමුත් තෘෂ්ණාවට පරිවාර තියෙනවා. ඔය තෘෂ්ණාවට පරිවාර බැවින් පටිසමුපාදයේ අනුව ප ဋ ාණ දේශනයේ අනුව මේ තෘෂ්ණාව ක්‍රම හත මේ පහකට බෙදෙනවා. සමුදය සත්‍යයේ කොටස් පහකට බෙදෙනවා. ඒ ගැන විස්තරයක් දැන් කියන්නේ නැහැ කාලය මදි වෙන නිසා. ඊළඟට නිරෝධ සත්‍යය කියන්නේ මොකක්ද? නිරෝධය නිරෝධය කියලා කියන්නේ ඒකත් වචන දෙකක් එකතු වෙලා හැදිච්ච පදයක්. නී කියන උපසර්ගයයි හෝද කියන නාමපදයයි. නී කියන උපසර්ගයෙන් කියවෙන්නේ නැත කියන තේරුම. රෝධ කියන මේ නාම පදයෙන් කියවෙන්නේ චාරක. චාරක කියන්නේ බන්ධනාගාරය. බන්ධනාගාරයේ පාලියෙන් කියන චාරක කියලා. චාරක කියන්නේ වද දෙන හසුරුවන ස්ථානය. කළ කර්මයන්ට කළ වරදට අනුව දඬුවම් විඳින ස්ථානෙ නම චාරක කියලා. ඒක රෝධ කියන වචනයෙන් හඳුන්වනවා. චාරක කියන බන්ධනාගාර රෝධ ඒ රෝධ කියන්නේ මේ බන්ධනාගාරයක් නැති තැන නිරෝධ කියලා හඳුන්වනවා. බන්ධනාගාර කියන්නේ කොහෙටද? අවීචේ පතම් භවාග්‍රේ දක්වා තිශ්‍යෙක් භූමිතලෙම බන්ධනාගාරයක්. එවාගෙම දසදහසක් වල කෙල ලක්ෂයක් වල අනන්ත පරිමාණසක් වල ඔක්කොම බන්ධනාගාර. කාට බන්ධනාගාර කියන්නේ මක් නිසාද? කළ කර්මයන්ට අනුව විපාක විඳින තැන් නිසායි. දෙවලව මනුලව බඹලව සම්පත් තියනවා කියලා අපි හිතනවා. නමුත් ඒ තැන්වලත් අපි වද විඳිනවා මොනවද? උත්පත්ති ලැබුවා. ආයුෂ ගෙවි ගෙවි ගිහිල්ලා ආයුෂයාගේ අවසානයේ චුත වෙනවා. එතකොට ජාති ජරා මරණ තියෙනවානේ බඹලෝගියක්. ඒක එක්තරා දඬුවමක්. නිසා දඬුවම් වලින් වැළකෙන්න බෑ මේ ලෝකයේ ඇතුළේ කිසි තැනකදී. කුසල කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන් දඬුවම් විඳිනවා. අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන් සතර පා දඬුවම් විඳිනවා. මේ නිසා මේ විදිහට දඬුවම් විඳින කරන කර්මයට අනුව ප්‍රතිඵල විඳින තම් බැවින් ලෝක ධාතු කොම බන්ධනාගාර හැටියට බුද්ධ වචනේ හැඳින්වෙනවා. එනි බන්ධනාගාරයක් නැති තැන තමයි නිරෝධ කියලා හඳුන්වන්නේ. එනම් ශාන්ත නිර්වාණ ධාතුවයි. ඊළාට මාර්ගය මාර්ගය නම් මෙතන හඳුන්වන්නේ මග්ගෝති පටිපදා මග්ගෝ කියන්නේ ප්‍රතිපදාවයි. දැන් මේ කියන දුක්ඛ සත්‍ය නම් මේකයි, සමුදය සත්‍ය නම් මේකයි, නිරෝධ සත්‍ය නම් මේකයි කියලා හරියටියට ආબોධ කරගන්නා වූ ධර්මතා අතුරෙන් අංග 8ක් තියෙනවා. ඔය අට දෙනා එකතු වෙලා තමයි මේ ආબોධය ඇති කරගන්නේ. කාමාචර කුසල්, ධාන කුසල් වැඩිීමේදී මේ මාර්ග අංග 8 එකවර පහළවන්නේ නැහැ. සමාත අඩුම ගානේ හතරක් මධ්‍යම ගානේ පහ, වැඩිම ගාන හයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ අට දෙනාම එකතු වෙනවා සෝතාපට්ටි මග්ග චිත්තයේදී. එවාගෙම සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග කියන්නේ මාර්ගසිත හතරේදී මේ අට දෙනාම එකතු වෙලා පුදුම විදිහේ සංග්‍රාමයක් කරනවා. කලසිත වලත් ඔය අට දෙනා ඒ විදිහටම යෙදෙනවා. ඒ කියන්නේ මේ මාර්ගාංග අටේ අනිකුත් චිත්තචෛතසික ධර්මයන්ගේ සහයෝගය ලබාගෙන කවදාකවත් සීනිකින්වත් නොදුටුවා වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගනිමින් දුක්ඛ සත්‍යය පිරිසිඳ ආબોධ කරගන්නවා. සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරගන්නවා. මාර්ග සත්‍යය මේ සම්පූර්ණ කරමින් වඩමින් ආબોධ කරගන්නවා. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරගෙන අවබෝධ කරගන්නවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙම එකම චිත්තක්ෂණයකදී අවබෝධ කරගන්න අවස්ථාව තමයි මේ මාර්ග චිත්තක්ෂණය කියන්නේ. ඒතකොට ඔය අවස්ථාවේ තමයි ශරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පිළිවෙල. දැන් අපි සැලකා බලමු දුක්ඛය කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා යටින් කියනකොට ස්කන්ධ පහ දුක්ඛ සත්‍යයයි දුක්ඛං තේ භූමකං වත්තං තණ්හා සමුදයෝ භාවේ නිරෝධෝ නාම නිබ්බාණං මග්ගෝ ලෝකුත්තරෝ මතු මේ සංග්‍රහ ගාථාවෙන් කියවෙනවා චතුරාර්ය සත්‍යය දැන් අපි සලකා බලන්න ඕනේ අපේ ස්කන්ධ సంతානයේ දිශට හැරිලා චතුරාර්ය සත්‍ය අහුලන හැටි අපට තියෙනවා රූපස්කන්ධයක් නේද මේ රූපස්කන්ධය අර වගේම රූප කලාප ගොඩක් එකතු වෙලා ශනයක් ශනයක් පාසා ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් මේ තේනවා පීලන සංකත සංతాප විපරිණාම කියන තේරුම් හතර. පීලන සංකත සංతాප විපරිණාම හීලන කියන්නේ මේ රූපස්කන්ධේ නිරතුරුවම ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙනවා. සංකත කියන්නේ මේක නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙනවා. සංతాප කියන්නේ ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතරම තැවෙනවා. විපරිණාම කියන්නේ කොයිතරම් ඊටේ ප්‍රත්‍ය එකතු කරතත් වෙනස් වෙලා යනවා. මේ තේරුම් අතරින් යුක්ත බැවින් මේ රූපස්කන්ධයේ දුක්ඛාරිය සත්‍යයයි. ඔය වගේ රූපස්කන්ධයේ කෙරෙහි ආශාව උපදවනවා. මේ රූපස්කන්ධය හොඳයි සැපයි ආපතයි වාසනාවයි ලස්සනයි කියලා ඒකට ආශා කරනවා. ඒක සමුදේ සත්‍යයයි. ඊළඟට මේ සමුදේ සත්‍ය නිසා නැවත නැවත කුසල අකුසල දෙක රැස් කරනවා. එයින් නැවත කර්ම රැස් කිරීමෙන් ස්කන්ධ පරම්පරාව ඉදිරියට භව සංසාරය යනවා. ඊළඟට මේ තෘෂ්ණාව යම් වෙලාවක අපේ సంతාන තුලින් සතර මාර්ගඥාන ප්‍රතිලාභයෙන් නැසෙනවා නම් ඒක නිරෝධ සත්‍යයයි. නිරෝධය සාක්ෂාත් කරගන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයයි. ඔය විදිහට රූපස්කන්ධය ගැන, වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහම ගැන අපි සම්මර්ෂණය කරන්නට ඕනේ. ඔය වගේම චක්ඛු සෝත ගාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාව්‍ය ධර්ම මේවා එකක් එකක් ගානේ චතුරාර්ය සත්‍යයට හරවන්න අපි පුරුදු වෙන්නට ඕනේ. එවාගෙම චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී 18 ධාතු අනුව චතුරාර්ය සත්‍යයට අපි යොමු කරන්න පුරුදු වෙන්නට ඕනේ. අපි මලක් පූජා කරතත් මේ මල පවා චතුරාර්ය සත්‍යයට අපි හරවන්නට ඕනේ. මේ මලේ තියෙන රූප කලාප අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි පීලන සංකත සංతాප විපරිණාම ස්වභාවය යුක්ත බැවින් දුක්ඛ සත්‍යයි එවාගේ මීට ආශා කරන තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්තවන බැවින් දුක්ඛ සමුදය සත්‍යයි. මේ කියන මල කෙරෙහි ඒ කියන සමුදය සත්‍යය ප්‍රහාණය කිරීමේදී පහළ වෙන නිස්සාරණ විවේක අසංග තමත අර්ථයෙන් යුක්ත වන ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයයි. මෙසේ දුක්ඛ සත්‍යය පිරිසිඳමින් ආબોධ කරන සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන නීයාන හේතු දස්සන අධිපති ආර්ථයෙන් සමන්වාගත වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ මෙම ගාම්භීර වූ දුර්දාස වූ දරුණුබෝධ වූ සාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ සා පණ්ඩිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මගේ මේ මානසිකාර කුසලයේ භාවනා කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා කියලා මල පූජා කරනකොට අදිෂ්ඨාන කරගන්න. මේ වාගේ සෑම කරුණක්ම චතුරාර්ය සත්‍යයට හරවන්න අපි පුරුදු වීමෙන් අපට නිරන්තරයෙන්ම ගැඹුරු කුසල ධර්මයන් රසපත් කරගන්න පුළුවන් වෙනවා. කිනුතුන් අහලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ භාවනා කර්මස්ථාන 21ක්. එයින් අන්තිමට තියෙන්නේ ආර්ය සත්‍ය විදර්ශනාව. නමුත් මේක ගැඹුරුයි කියලා හිතන්න එපා. මේ ගැඹුරු තමයි නමුත් ඒක අපේ තේරුම් ගත්තාම අපට නොගැඹුරු විදියට වටහා ගැනීමෙන් භාවනාවට නගන්න පුළුවන් වෙනවා. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ලද මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම අපි රාත්‍රී කාලයේ දවල් කාලයේ හිත යොදන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ සත්‍ය සංයුත්ත දේශනාවේ සඳහන් කරලා තියෙනවා මහණෙනි තොප යම් කෙනෙකු කෙරෙහි අනුකම්පා කරනවා නම් යම් කෙනෙක් තොපගේ වචනයට අහුම්කම් දෙනවා නම් පිළිගන්නවා නම් ඒ සෑම දිනාටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අනුශාසනා කෙරෙත්වා කියලා අනුශාසනා කළා තියෙනවා. එනිසා අපි සියලුම දෙනා ඕනෝන් කෙරෙහි අනුකම්පා කරන අය. ඕනෝන් කියන ධර්ම කාරණාව පිළිගන්නා අය. එනිසා අපි නිරතරවම කොයි විදිහකින් හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ආකාරයෙන් චතුරාර්ය සත්‍යය තේරුම් කර දීමට තේරුම් ගැනීමට උනන්දු වීම අත්‍යවශ්‍ය වෙනවා. එය අපට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නොලැබුණොත් මතු භවයකදී හරි යම්කිසි බුදු සසුනකදී හරි ඊටාම සුවසේ ආර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වෙනවා. එනිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බෝධි සම්භාර පුරා බෝමුලාරා වැඩිදගෙන තමන් වහන්සේම චතුරාරි සත්‍ය අවබෝධයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා 45 වසර මුළුල්ලෙහිම දේශනා කොට වදාළ සුවාසූදාසක් ධර්මස්කන්ධය තුලින් සූවිශාසංකයේ 9 කෝටි 60 ලක්ෂයක් දෙනා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමාම නිවන් පුර පමුණවා වදාලා තමන් වහන්සේද ආයුෂාගේ කෙළවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩිය රහතන් වහන්සේලා පිරිනිවුණ සේසුආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සේසු ජනතාව කර්මාරූපෝ මිය පරලොව ගියා වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පොකුණ මාලිගා සියල්ල නස්තාවශේෂ වුණා මේ විදිහට හිත ඇති හිත නැති සෑම සංස්කාරත් අද කාලයේ තියෙන ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වතයන් විශාල වස්තුත් ජවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීමින් නැතිවීමෙන් පෙළෙන බැවින් දුකයි කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි දුක සමුදයත් නැති ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයි නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාර්ය සත්‍යයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මුළුල්ලේ පිරූ පාරමී බෙලෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුව වැළඳුවා සසර දුක් තරණය කොට කෙලෙස් ගිනිමැල නිවාසාන්ත නිවන සනසී වදාළේ බුදු පසේ බුදුමහරහතන් වහන්සේට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් මේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සෝපනිස හේතු වාසනා වේවා කියා නිවන් සෝ ප්‍රාර්ථනා කරමු සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ මාර්ග පින්කම සිද්ධ කරනු ලබන්නේ පෑගල්ල තල්ගහවත්ත මොළගොඩ බාදයෙන් පදිංචි විශ්‍රාමලත් ආචාර්යනි දමයන්ති අබේවික්‍රම ගුරු මාතාව එවාගේම ධර්මසිරි විජේරාමාන්න මහත්මයා ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු දූදරු පිරිස විශේෂ ආරමුණු වශයෙන් 2002 වර්ෂයේදී මිය පරලෝකයේ හෙන්රි අබේවික්‍රම පියතුමාණන්ටත් 2004 වර්ෂයේදී අභාවප්‍රාප්ත යසවති අබේ වික්‍රම මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම මැදගොඩ පදිංචිව සිට මියගිය ඩී.එස්. විජේමාන පියතුමා හා ඇසිලින් විජේමාන මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මාවනැල්ල බැද්දවල පදිංචිව සිට මියගිය ආර්.එම්. ටිකිරිබණ්ඩා පියතුමා හා කොස්වත්ත හීනටි කුඹුර පදිංචි ආර්යසේන මහතාගේ දෙමව්පියන්ද පින් අනුමෝදන් කිරීම, පවුලේ මියගිය අනෙක් ඥාතීන්ද පින් අනුමෝදනා කිරීම, සංසාරයේ අතරමං වී සිටින මන්ද බුද්ධිකෝ සීලු දෙනාට පින් පැමිණවීම, රණවිරුවන් රටේ යුක්තිසාගත පාලක පක්ෂයට එවගේ පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමි ස්වාමින් වහන්සේ ප්‍රදාන බෞද්ධ නාලිකාවේ සේවක සැමට දීර්ඝායුෂ නිරෝග සුව ප්‍රාර්ථනා කිරීම සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සීලම සංඝ රත්නයට ආශිර්වාද පැතීම මේ විදිහේ සංකල්පනා සිතේ දරාගෙන ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත් වූ කුසල සම්භාර ධර්මය අභාව ප්‍රාප්තුයි මෞපිය උතුමන් ඇතුළු සීල දෙනාට සුගති සම්පත් කෙලවර අග්‍ර අමාමහ නිවන් සෝපිනිස හේතු වේවා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වේ මේ පින්වත් සැමට දේව ආරක්ෂාවද සලසා දෙත්වා සතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා හිතායතමදා සෑම සත්නත මේ කුසලේ ලොවේ ලෝතුරා සෝපනිසෙ වේවා මෙතෙකින් මේ රැස්පත් කරගන්න අලද කුසල අනිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් පින්වත් විශ්‍රාමලත් ආචාර්යනි දමයන්ති අබේ වික්‍රම ගුරු මාතාවහා ධර්මසිරි විජේමාන්න මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටම සහභාගී වූ සැමටත් මෙලොව ආයුරාරෝග්‍ය සැපත ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලොව ජයගෙන සපිරවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතා ච යම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනාභිරතා වന്തു ගච්ඡන්තු දේවතා ගතා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජාවෙන් සීල ආකාරයෙන් සුද්ධ කරගත් කුසලානිසංස බලෙන් පින්වත් සැමට දෙලොව සුභ සිත කෙලවර සාන්ත අමාම නිවන් සුවත් වේවා